ප්‍රීතිය ධර්මයක් වශයෙන් මේ දිනක හැමදෙනම තේරුම් ගන්න හැකි. සමබ්ද ප්‍රීතිය කියන්නේ. ප්‍රීතිය පිළිබඳව අභිධර්මයේ ඉගෙන ගන්න ආය නම් ඒ චෛතසිකයක් වශයෙන් දැනගන්න. ඒ චෛතසිකයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ චිත්තචෛතසික ධර්මයන් පිනවන ස්වභාවයට පිනවන කර්මයටයි පීති කියලා කියන්නේ. එය සොම්නස් වේදනාව හා සමහර එකක් කොට එකම ධර්මයක් කොට සලකන්නට පුරුදු වෙලා තිබෙතම් සොම්නස් වේදනාවයි ප්‍රීතියයි කියන්නේ ධර්ම දෙකක්. සොම්නස කියන්නේ අරමුණක තිබෙන ඉෂ්ට රසය විඳිනින් උපදනා ධර්මය විඳීම අරමුණක ඉෂ්ට රසය විඳින බවයි සම්මතය කියන එකෙන් අදහස් කරන්නේ. ප්‍රීතිය කියනයි මේන් අදහස් කරන්නේ ඒ අරමුණ නිසා චිත්ත චෛතසික ධර්මයන් පිනවන බව. පිනාය. ඒක තේරුම් ගත යුතුව තිබෙනවා උපමාවකින්. බොහොම ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන් ටිකක් වර උපමාවක් තිබෙනවා. එහෙම නැතුව කියනවා නම් අප ගන්න විපාකයේ විපාකිත මිනිසෙකුට වමනා කරන්නේ ඒ විපාකය සංසිඳවා ගැනීමට දීමට තැනක් ඕන කරා. අප කලකම මේ තැනත්තා පන් සොයාගෙන යනවා. පිටවාගෙන යන විට උට ජලය ඇති තැනක් බව ඇඟෙන දැනෙන සිතෙන සලකාගත හැකිවන ඒ ජලයේ බස් බස් දැපගෙන යන තැනක් ප්‍රතිගෙන ශබ්දයයි එනේ වතුර දැහැගෙන යන තැනක තියෙන ශබ්දය එහෙම අවස්ථාවේදී ඔහුට පැන් තිබෙන්නේ පැන් පව. ඒ නිසා මේ Tamanගේ පවක සම්සිඳවා ගන්නට ජලයක් ලැබෙන බව හිතෙනවනේ. ඒ නිසා ඔහුට ඇතිවන ඒ විනා යන ස්වභාවය ප්‍රීතිය ලෙස තේරුම් ගන්නට පුළුවන්. ප්‍රීතියේ අවස්ථාවේදී නමුත් තාම පෑන් පාප සම්පූර්ණවා ගත්තේ නැහැ. ඒ ඒ ස්ථානයට ගිහින් වතුර ටිකක් අරගෙන සමාජයේ පවත පිපාසය සංසිඳවා ගැනීම වශයෙන් දී බොනකොට ඒ තනත්තාට ඇතිවන තත්ත්වය දැනිය සලකන්නට ඕනේ අර සොම්නා සොම්නා ඒ මේ ධර්ම දෙක දෙවරකට උපදනා ධර්ම දෙකක් නම් නෙවෙයි. ඔය උපමාවක් වශයෙන් දැක්ුවට එහෙම අවස්ථා දෙකකදී ඇතිවන ස්වභාව දෙකක් හැටියට ඒ ධර්මයන්ගේ ඉපදීම එකවර ඒක තේරුම් ගන්නටයි ඕන කරන්නේ. සෝමනස්සේ ප්‍රීතියෙන් තොරව හටගන්නා විශේෂ අවස්ථා පිළිබඳ හැම විටම වාගේ සෝමනස්සේ ඇතිවන්නේ ප්‍රීතියත් එක්ක. ප්‍රීතියෙන් තොර සෝමනස්සය ලැබෙන්නේ ධ්‍යාන සිත්වල. වලිනු චතුර්ථ ධ්‍යාන සිතේ ඒ පංචකමයි ධ්‍යාන පහක් වශයෙන් ඉගෙන ගන්නා විට චතුර්ථ ධ්‍යානයේ නම් කරන්නේ සුඛ ඒකාග්‍රතාව පරිත චතුත්ථ ඥාන සිතේ. චතුෂ්කමයේ හැටියට නම් එය ප්‍රේක්ෂා එකග්ගතා සංක ධානයක් වන්නේ. සතරවෙනි ධාන. පංචකමයේ හැටියට ධාන පහක් හැටියට ගන්නා විට සුඛ ඒකග්ගතා කියන අංග දෙකින් යුක්ත වූ ධානයකුයි චතුර්ථ ධාන. අන්නේ ධානයේ උපදනා සුඛය නම් සෝමනස්ස. එතන සුඛ නාමයෙන් දක්වා තිබෙන්නේ සොම්නස් වේදනාව. ඒ සොම්නස් වේදනාව ප්‍රීතියෙන් තොරව හටගන්නවා. ප්‍රීතියෙන් තොර වට ගන්න. සුඛ වේදනාවම කායික වශයෙන් ලැබෙන සුඛ වේදනාව. දැන් කාය විඥානයේ කියා අප ඉගෙන ගන්නා සිත් දෙකක් තිබෙනවා. දුක්ඛ සහගත කාය විඥානය, සුඛ සහගත කාය විඥානය. මේ දුක්ඛ සහගත කාය විඥානය අකුසල විපාක වශයෙන් ලැබෙන එකක්. සුඛ සහගත කාය විඥානය කුසල විපාක වශයෙන් අනේ කුසල විපාක වශයෙන් ලැබෙන සුඛ සහගත කාය විඥානෙහි ඒ සුඛය නාමයෙන් දැක් වූයේ සුඛ වේදනාව. ඒක කායික සුඛය. ඒ සුඛයත් සමග ප්‍රීතිය උපදින්නේ නැහැ. කායිකව ඒ ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. අනේ එහෙම ප්‍රීතිය නොලැබෙන සුඛ වේදනාවකෙන් ගැනෙන කායික වේදනාවක් තිබෙනවා. ඒ වගේම සෝමනස්ස වේදනාවකෙන් සලකන ධානසිතෙහි ලැබෙන සුඛ වේදනාවක්. ඒ අවස්ථා දෙකේදීම ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් අවස්ථාවලදී දැන් අපට උපදලා සොම්නස්සහගත හැම සිතකම ප්‍රීතියක් තිබෙනවා. ප්‍රීතියෙන් තොරව ඒ සොම්නස්ස උපදින්නේ නැහැ. එහෙම නැත්නම් සොම්නසින් තොරව ප්‍රීතිය උපදින්නේ නැහැ ඒ අවස්ථාවේ. ඒ ඒ දෙක ධර්ම දෙකක්. එකක් අයත් වන්නේ ප්‍රීතිය අයත් වන්නේ සංස්කාර ස්කන්ධයට. සෝමනස්ය අයත් වන්නේ වේදනා ස්කන්ධයට. ඒනුත් වෙනවා ඒ දෙක ධර්ම දෙකක්. ඒ ප්‍රීතිය කෙනෙකුගේ සිතෙහි යම් කිසි බක් පිළිබඳව ඇතිවන නොකමැත්ත කියන අරතිය දුරුකොට එයින් සිත පිනවන බවක් වේනම් අන්න ඒකටයි කියන්නේ ප්‍රීතිය ඒ ප්‍රීතිය භාවනාව කියන ඒ දුෂ්කර කාර්යය සිදු කිරීමට ඒ කාර්යෙහි নিরතුරු යෙදීමට අවශ්‍ය කරන ධර්ම. ප්‍රීතියෙන් වීතිහිච්ච වෙනවා ආස්වාද. සිත පිනවන බව. ඒ සිත පිනවන බව භාවනාවෙහි නොමැතිනම් භාවනාව කාටවත් රසවත් දෙයක් වෙන්නේ නැහැ. අප දන්නවා භාවනාව පුරුදු වූ අයට අනිත් රසවලට වඩා වැඩි රසයක් ගෙන දෙන එක. ඒ රසයේ කීවේ දිවෙන් දැනගන්නා රසය නෙමෙයි. නමුත් රස වශයෙන් Taman කලක. ඒකට කියනවා රතිය කියලා භාවනා රතිය කියලා. ඒ ප්‍රීතිය නිසා කියලා. අන්න එහෙම මම එබඳු ධර්මයේ කුයි ප්‍රීතිය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සම්බෝධ්‍යංගයක් හැටියට බෝධ්‍යංග දේශනාවෙහිදී වදාරා තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මේ බෝධ්‍යංග සත පිළිබඳව වදාරන විට ප්‍රීති සම්බෝධ්‍යංගය පිළිබඳව දේශනා කළා. සම්සං වාජ්ජත්තං ප්‍රීති සම්බොධ්‍යංගං අත්තිනේ අජ්ජත්තං ප්‍රීති සම්බොධ්‍යංගෝ තිපජානා. අසම්සං වාජ්ජත්තං ප්‍රීති සම්බොධ්‍යංගං නත්තිනේ අජ්ජත්තං ප්‍රීති සම්බොධ්‍යංගෝ තිපජානා. යථා චමුප්පන්නස්ස පීති සම්බොධ්‍යංගත උපාදෝ හෝති පංචපදානාති යථාච උප්පන්නස්ස පීති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණා පංචපදා එහෙනම් ඒ තමාගේ සිත්ෙහි තම තම සංකාමෙහි ඒ ප්‍රීති සම්බෝධ්‍යංගය ඇති කල්හි ඒ ප්‍රීති සම්බෝධ්‍යංගය ඇති බව දැනගනිමු දැන් කොහොමද ඒ ඇති බව දැන ගැනීම <clears throat> භාවනා කරන තැනත්තා. <clears throat> සලකන්නේ ප්‍රීතිය ඇති බව. ඒ සඳහා තමයි ප්‍රීතියක් ඇති බව මෙනෙහි කරන්නේ. ප්‍රීතියක් ඇති බව ප්‍රීතියක් ප්‍රීතියක් කියලා මෙනෙහි කරන විට ඒ ප්‍රීතිය ප්‍රීති සම්බෝධ්‍යංගය ඇති බව දැන ගැනීම. ප්‍රීතියක් ප්‍රීතියක් කියලා මෙනෙහි කරන්නට පුළුවන් නැති එකක් නිබඳව නෑ මේ තිරෙන එකක්. ඇතිව පවස්නා ධර්මයක් පිළිබඳ. ප්‍රීතියක් කියලා මෙනෙහි කරනවා. ඒ ඒ ප්‍රීති සම්බෝධ්‍යංගය ඇති බව දැන ගැනීම. සම්තං වා අධ්‍යත්තං ප්‍රීති සම්බුද්ධංග අත්ථිමේ අධ්‍යත්තං ප්‍රීති සම්බුද්ධංගෝති පදාම. එහෙම මේ ප්‍රීතිය සංස්කාර ධර්මයක් දැරින් නිරතුරුම කෙනෙකුගේ సంతානෙහි පවත්නා ස්වභාවයකුත් නොවේ. එනිසා එය සංතති වශයෙන් පැවත ඒ ප්‍රීතියද නිරුද්ධ වෙනවා. ප්‍රීතිය නොදැනෙන ප්‍රීතිය නොමැති අවස්ථාවක් වෙතොත් ඒ අවස්ථාවේදීද ඒ තනත්තා නැත්නම් භාවනා කරන තනත්තා දැනගන්නවා තම సంతානෙහි ඒ ප්‍රීති සම්බෝධ්‍යංගේ නැති බව. ඒකයි අසම්සං වාච්ඡත්තං පීති සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං පීති සම්බුද්ධං දෝති පජාන යථාච අනුප්පන්නස්ස පීති සම්බුද්ධංගස්ස උත්පාදෝ සංච පජාන එම ප්‍රීතිය ඇති නොවි තිබී යම් වේලාවක ඒ ප්‍රීතිය ඇති වෙන බව Tamante දැනෙනවා අන්න ඒ දැනුම විට ඒ ප්‍රීතිය ඇති වන විට ප්‍රීතිය ඇති වන බව දැනගන්න. ඒ අප්‍රීතියක් වශයෙන් මෙනෙහි කරන විට. ඒ හටගත්තා වූ ප්‍රීතිය දියුණු වෙනවා නම් ඒ දියුණු වූ අවස්ථාවද Taman දැනගන්න. දැන් ප්‍රීතිය එක තරහ පිරමකම පවතින ධර්මයක් නෙවෙයි. ප්‍රීතිය ඇතැම් විටක තමා කරගෙන යන ලබන භාවනාවට බාධාවත් වීම වශයෙන් උපදනා ප්‍රීතියක්ද විය හැකියි. එහෙමත් ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රීතියම තමාගේ භාවනාවේ නිෂ්ඨාවසේ ඇතැම් විටක සලකන්නට පුරුදු වුණොත් ඒ ප්‍රීතියෙහි රැඳී පවතිනවා මිස තමා භාවනාවේ ඉදිරියට යාමක් වන්නේ නැහැ. එනිසා ඉන්නේ විදර්ශකයා පිළිබඳව කතා කරන විට ඒ විදර්ශකයාට ඇතිවන විදර්ශනා භාවනාවට බාධක ඒ භාවනාව ඇනහිතීමට කරුණු වන ධර්ම දක්වන තැනදී උපක්ලේශ ධර්ම 10ක් පෙන්වා ඇත. ඒ උපක්ලේශ ධර්මයන් 10 අතුරෙන් දෙවැනිව කියවන කියන්නේ කියන්නේ ප්‍රීතිය ගැන. ඕභාසෝ පීතිපස්සබ්දී අධිමුක්ඛෝච පද්දහෝ සුඛං ඥානමුපත්ථාන පිට්ඨාච නිකාන්තිච්ච කියදගෙන ඒ උපක්ලේශ දහ. ඒ ප්‍රීතිය එකක්. ඒ ප්‍රීතිය විදර්ශනාවට බාධා වන්නේ ප්‍රීතිය තමා නිස්සාව කොට සලකා එහි රැඳෙන්නට එහි නවතින්නට අදහස් කරනවා. ප්‍රීතියෙන්ම නැදිලා එහෙම අවස්ථාවලදී තමාගේ ඉදිරි ගමනට ඒ ප්‍රීතිය බාධාවක්. ඒ නිසා තමයි ඒ කවර ධර්මයක් වුවත් ඇතිවෙන ඇතිවෙන අවස්ථාවලදී මෙනෙහි කිරීම උදාහරණ. ලෝකේ මෙනෙහි කිරීම නිසා ප්‍රීතිය තමා තුළ ඉපදීම නවතිනවා නෙවෙයි. නමුත් මේ මෙනෙහි කිරීම නිසා තමා දැනගන්නවා ප්‍රීතියද ඇතිව නැතිවෙන ධර්මයක්. ඇතිව නැති වෙන එකක්. ඒක ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අනිත් ධර්ම මෙන්න. ඒ විදිහේ සිතට ආස්වාදයක් උපදවන භාවනා අරමුණෙහි නැත්නම් භාවනාගෙහි ඒ අරතිය කියන නොයනීම දුරු කරන ප්‍රීතිය නැත්නම් ප්‍රීතිය යෙදෙන්නේ නැත්නම් කෙනෙකුට මේ භාවනාව දියුණු කරගන්නට අපිට එයින් ඒක නීරස දෙයක් වශයෙන් දැනෙනවා. ඒ නිසා ප්‍රීතිය අවශ්‍ය ධර්මයක් හැටියට ගන්නවා. ඉතින් ඒක බෝධිහංගයක් හැටියට ඇතිවන අවස්ථාව බොහොම උසස් අවස්ථාවක්. ඒ අර අරතිය දුරු කිරීම නිසා අරතිය දුරුකොට නැවත නැවතත් නැවත නැවතත් මේ භාවනාවේ යෙදීමට ඒ යෝගාවචරයාට උපකාර වෙන ධර්මයක් ප්‍රීතිය. ඒ නිසා ඒක සම්බෝධියංගයක් හැටියටද දක්වනවා. ඒ සම්බෝධියංගයක් කියන්නේ සම්බෝධිය ලබා දීමට ඉවහල් වන ධර්ම අතුරෙන් එකක්. අන්න ඒ ප්‍රීතිය සඳහන් වෙන තැනක් තමයි ශුඤ්ඤාගාරං පවිද්ධස්ස සංත චිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සති ශුඤ්ඤාගාරං පවිද්ධස්ස සංත චිත්තස්ස භික්ඛුනෝ ශූන්‍යාගාරයකට ජන මිනිසුන් නැති මිනිසුන්ගෙන් හිස් සමාජේ භාවනා කර්මය සිදු කර ගැනීමට සුදුසු තැන. ඒ තැනකට වී භාවනා කරන යෝගාවචරයාට සම්මා ධම්මං විපස්සතෝ මනාකොට ඒ තමා භාවනා කරනු ලබන ඒ සංස්කාර ධර්මයන් නාම රූප ධර්මයන් ඒවායේ ලක්ෂණ වෙන්කොට දැනගෙන ඒවාට ආවේනික ඒවායෙහි තිබෙන සාමාන්‍ය ලක්ෂණ වෙන අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේවා දැනගනිමින් ඒ භාවනාවේ යෙදී සිටින විට අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සති මනාකොට ඒ ධර්ම නාම රූප ධර්ම විදර්ශනා කරන කල්හි අමානසික රතිය අමානසික රතිය කියන්නේ මිනිසුන්ට නොයිපදින තරමේ ප්‍රීතියක් කියන අමාන දැන් එහෙම සැලකන විට ඒ ප්‍රීතිය කෙබඳු තත්වයක එකක් කියන එක ඒ ප්‍රීතිය ලබා නොගත් කෙනෙකුට වුවත් Tamante ඇතිව තිබෙන නැත්නම් ඇති වී ඇති අනිකුත් ප්‍රීතීන් හා සසඳීම කරන්නට පුළුවන් නම් තේරුම් ගන්නට හැකියි. දැන් අප කවුරුන් ප්‍රීතිමත් වූ අවස්ථාවේ වරක ඇති වූ ප්‍රීතියකට වඩා බලවත් ප්‍රීතියක් තවත් වරක තවත් කර්මයක් අරමුණු කොට උපදින්නට ඇත. එහෙම කලකන විට අප අපි තාමත්ම ප්‍රීති වූ අවස්ථාවක් කියන අවස්ථාවකට අපේ සිත යොමු කොට අප කල්පනවා නම් නිබඳු ප්‍රීතියක් මට කවදාවත් ඇති වෙලා නැtei කියලා, නිබඳු ප්‍රීතියක් ඊට පස්සේ කවදාවත් ඇති වෙන්නේ නැtei කියලා සමහර විටක කෙනෙකුට ඒ Tamanට ඇති වූ උසස්ම ප්‍රීතිය ගැන සලකලා යන්නට පුළුවන්. තමාට ඇති වූ උසස්ම ප්‍රීතිය ගැන සලකා, එබඳු ප්‍රීතියක් ඊට ඉස්සරවත් ඊට පස්සෙවත් මට ලැබිලා නැtei. කුමක් අරමුණු කොටද මේ භාවනා වශයෙන් ඇති වුණු ප්‍රීතියක් නෙවෙයි නෙවෙයි මාමී කියන්නේ. වෙනත් අවස්ථාවලදී ඇති වූ ප්‍රීතිය. ඒ ප්‍රීතිය මේ මේ ධාතාවේ දැක්වෙන ප්‍රීතිය හා පසඳන විට ඒ අපට ඇති වූ ඒ ප්‍රීතියින් මානසික ප්‍රීති මානසික ප්‍රීති කියන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇතිවන ප්‍රීතිය. මිනිසුන්ට ඇතිවන ප්‍රීතිය. මේ ශූන්‍යාගාරයකට වී නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරන ඒ යෝගාවචරයාට ඒ නාම රූප ධර්මයන් විදර්ශනා කරමින් සිටින විට ඒ විදර්ශනා ඥානය දියුණු වීම හේතු කොටගෙන ඇතිවන්නා වූ ප්‍රීතිය ගැනයි මේ සඳහන් වන්නේ අමාන්ත්‍රික ප්‍රීතිය. ඒක වචන වලින් නිබඳුයි කියා කෙනෙකුට කියන්නට පුළුවන් ප්‍රීතියක් නෙවෙයි. ඒ නිසා ඒක අමානුෂික ප්‍රීතිය. අමානුෂීර ප්‍රීතිය. සම්මා ධම්මං පස්සේ යතෝ යතෝ සම්මසති කන්ධානං උදයබ්බයං ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධයෝ තමයි ඔය නාම රූපේ කිව්වේ ඒ ස්කන්ධයන්ගේ උදයබ්බයං ඇතිවීම හා නැතිවීම ඒ ඇතිවීම හා නැතිවීම දක්නා අවස්ථාව තමයි උද්‍යප්පේ ඥානය උපදින අවස්ථාවයි. මේ උද්‍යප්පේ ඥානය විදර්ශනාවේ තාම ඉහළ අවස්ථාවක් නෙවෙයි. ඒත් විදර්ශනාව දියුණු අවස්ථාවක්. නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දක්නා අවස්ථාව. ඒ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දක්නා ඒ අවස්ථාවට පැමිණි යෝගාවචරයාට තමන්ට එබඳු තත්වයක් එබඳු නුවණක් එබඳු අත්දැකීමක් ඊට කලින් කවදාවත් ඇති කළා. ඒ නිසා ඔහු ඒ අවස්ථාවේදී පැනෙන්නේ බලවත් වූ ප්‍රීතියෙන්. ඒකයි යතෝ යතෝ සම්මසති සන්ධානං උදයබ්බයන් ලබති පීතිපාමුච්ඡං අනතං සංචා. ඒ බොහෝම උසස් ඒ ප්‍රීතිය ගැන කලකන විට ඒ බඳු ප්‍රීතියක් Tamante ඊට පෙර කවදාවත් ඇති වෙලා නැති. ප්‍රීතිය. අනේ ප්‍රීතිය. ඒක සම්බෝධියන්ගයක් තමයි. ප්‍රීති සම්බෝධියන්. එහෙම වුණාම ඒ ප්‍රීතියෙහි නතර වී සිටින්නට කියොත් ප්‍රීතියෙහි Taman රැඳුනොත් ඒ රැඳෙන්නේ ප්‍රීතිය පිළිබඳව ඇතිවන නිකාන්තිය. අන්තිමට ඒ උපක්ලේශ ධර්ම ගැන සඳහන් වෙන තැන අන්තිමටම කියවෙන්නේ නිකාන්තිය. නිකාන්තිච්ච. නිකාන්ති කීවේ ඇලීම. ඇලීම. ඒක තමයි ප්‍රධානම උපක්ලේශය. අනිත් ඒවා ඒ උපක්ලේශය ඇතිවීමට කරුණු. දැන් ඕභාසයේ ආලෝකයක් පමණක් ඇති වුණාම ඒ ආලෝකයේම පරිබෝධයක් නෙවෙයි භාවනාව. නමුත් ආලෝකයේ පිළිබඳව ඇලෙන්නට පටන් ගන්න. නිකම් කියන්නේ. ඒක පරිබෝධය. එනිසා මේ මේ පරිබෝධය ඇතිවීමට හේතු වූ ආලෝකයක් උපක්‍රේෂයක් හැටියට දක්වනවා. උපක්‍රේෂ. එහෙමනේ උපක්‍රේෂ ධර්ම 10ක් දක්වන්නේ. ඒ 10න් අන්තිමට කියගෙන එක තමයි නිකාන්ති කියන ඇල්ම. ඒ තමයි ප්‍රධානම උපක්‍රේෂය. ඒ උපක්‍රේෂය ඇතිවීමට හේතු වන කරුණු ඉතිරි නවය. ඕභාස තීති පක්ෂබ්දී අධිමොක්ඛ විරිය සුඛ ඥාන උපස්ථාන කියන්නේ සිහිය. උපේක්ඛා. අන්තිමට කී විකාන්තිය ඇතිවීමට ඒවක් කරුණු. අනේම මේ ප්‍රීතියක් සමාජයේ විකාන්තියට කාරණයක් වුණොත් එතකොට ඒක බාධාවක්. එවිට සම්බෝධ්‍යංගයක් වන්නටත් බෑ. මොකද ප්‍රීතිය Taman බෝධිය කරා යාමට පාවිච්චි කරන්නේ නෙවෙයි දැන් ඒ ගැන ඇලි ඇලි ඉන්නටයි බැරි. එහි ඇලෙන්න. ඒ නිසා ඒද මෙනෙහි කරන්න උගා. ඉතින් මේ රස දෙයක් නම් කරන්නට බෑ. ඒ නිසා ඒ ප්‍රීතිය භවනා කරන්න කෙනෙකුට අවශ්‍යයි. දැන් අපේ භවනා කරන විට අපට ලැබෙන සිත් කාමාවචර කුසල්. ඥානයේ යෙදෙන කුසල් සිත්. ඒවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් දක්වා තිබෙනවා. ඒ උපේක්ෂා සහගත වූ ප්‍රීතිය නෑ ඒකෙහි. සෝමනස්ස සහගත දෙතොත් ඒ ප්‍රීතිය තිබෙනවා. ඉතින් ප්‍රීතිය නොමැතිව භවනා කරන කරමින් දිගටම යනව නෙවෙයි ප්‍රීතිය උපදිනවා. නමුත් ඒ ප්‍රීතිය බාධාවක් කරගන්නට නරකයි තමා ඉදිරි සමාගයේ භාවනාවේ ඉදිරි ගමනට ඉදිරි ජීවණයට ඒ නිසා ප්‍රීතියක් ඉස්මතු වූ කල්හි නැත්නම් ප්‍රීතිමත් සිත දැන් මේ අවස්ථාවේදී අපට උපදනා සෝමනස්ස සහගත සිතෙහි ප්‍රීතිය තිබෙනවා ඒත් ඒ ප්‍රීතිය අනිත් ධර්ම සියල්ලම පරයා ඒවා මැඩගෙන ඉස්මතු වී සිටින ප්‍රීතියක් නෙවේ ඒ නිසා අතගිටක අපට ඒ ප්‍රීතිය උපදිනවා දෙයි කියලා නොදැනින්නට පුළුවන් එහෙම උනත් ප්‍රීතියක් තිබෙනවා ප්‍රීතියේ ලාභය. ඒ නිසා ප්‍රීතිය පිළිබඳව තිබෙනවා තරහක්. තරහක්. ඒකත් දැනගන්න. ඒ නිසායි ප්‍රීතිය පිළිබඳව දක්වන තැනදී කියන්නේ කුද්දක ප්‍රීතිය, කනික ප්‍රීතිය, ඔක්‍රාන්තික ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය, පරම ප්‍රීතිය කියලා ප්‍රීතිය පස්ව දෑරුම් කොට දක්වනවා. ඒ පහ තමයි පස්වහක් ප්‍රීතිය කියන්නේ. කුද්දක ප්‍රීතිය කියන්නේ කුඩා ප්‍රීතිය කියන තේරුම. පොදු ඒ ප්‍රීතිය ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ ඒක උපදින්නේ නැහැ. වරක් ඉපද නිකන් ලොමු දැහැ ගැනීමක් පමණක් කොට නිරුද්ධ වී යනවා. එබඳු ප්‍රීතියකටයි කියන්නේ කුද්දක ප්‍රීතිය. ඒක නැවත නැවත ඉපදීමක් එහි නැහැ. කුද්දක ප්‍රීතිය. කනික ප්‍රීතිය කියන්නේ හරියට විදුලි කෙටීමක් වගේ වරින් වර නැවත නැවත උපදනා ප්‍රීතිය. ඒකට කනික ප්‍රීතිය. ඔක්කාන්තික ප්‍රීතිය කියන්නේ හරියට මූදේ රැළ ගහනවා වගේ හරියට වඩා කලක් නැවත නැවත නැවත නැවත උපදනා ප්‍රීතියක්. ඔක්කාන්තික උද්වේග ප්‍රීතිය කියලා නම් කර තිබෙන්නේ තමාගේ ශරීරය ඉහළට ඔසවන ප්‍රීතිය උද්වේග ප්‍රීති. ප්‍රීතිමත් වූ අවස්ථාවවලදී කෙනෙකුගේ ශරීරය මේ ටිකක් උඩ යන ගතියක් තිබෙනවා. ඒ නිසා සමහරු ඒ ප්‍රීතිමත් අවස්ථාවවලදී නටන්න පටන් ගන්නවා. නිකන් ඉන්න බෑ. ඒකෝට නිකන් ශරීරය ඉබේම උඩට යනවා. වාඩි වෙලා හිටියත් නටන ගතියක් පෙන්වනවා නේද සමහර විට. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වූ අවස්ථාවවලදී දැකලා ඉතින් මේ පිටු වාඩි වෙලා ඉන්න තැන වාඩි වී සිටියා ඒ තැනත්තා එතරම් ටිකක් නටන ආකාරයක් දක්වන අර ප්‍රීතිය ඇතිවෙන අවස්ථාවල කවුරුහරි නටන විට නම් බොහෝ අවස්ථාවලදී එහෙම නොනටා සිටින අයට ඇති වෙන්නට පුළුවන් ඒ ඒ ප්‍රීතිය උබ්බේක ප්‍රීතිය කියන්නේ ශරීරයේ ඔසවාගෙන යාවි ඒකට නිදර්ශන දක්වා තිබෙනවා අපේ බණ පොත. විසුද්ධි මාර්ගයේ තිබෙනවා සතහත් වන එක කරුණ කර්මයක් පිළිබඳව දරු ප්‍රසූතියකට ආසන්නව සිටි කෙනෙක් ඇගේ මව්පිය දෙදෙනා වන්දනාවෙන් ගියා මේ අසල තිබුණු පන්සලකට. ඒ පන්සල ටිකක් උස තැනක තිබෙන පන්සලක්. කඳු ගැටයක කඳු මුදුනක වගේ. ඉතින් මේ මව්පියන් මේ දැරිය gedara නවත්වලා ගියා. ඔබට ඒ ගමන අමාරු එකක්. ඒ නිසා ඔබ මෙහි නැවති මේ සිටින්නේ අපි ගිහින් ඉන්නම්. ඉමේ බොහොම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති තැනක්. මෞපියන් වන්දනාවට ගිය ඒ පන්සල දෙස ඇ ඉන්න තැන ඉඳලා බලතැක් පේනවා. එතනපත් වෙන පහන් ආදිය දැකලා ඈත බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇතිවුණු ශ්‍රද්ධාව හේතු කොටගෙන බලවත් වූ ප්‍රීතියක් හටගන්නවා. ඒ කොයිතරම් බලවත් වුණේද කියනවා නම් ඒක උද්වේග ප්‍රීතිය බවට පැමිණෙනවා. උද්වේග ප්‍රීතිය. ඒ නිසාම ඈ සිටි තැනින් ඇගේ ශරීරය එසවි ගොස් අර මෞපියන් තමන්ව නවත්වා ගියේ යම් පන්සලකට නම් ඒ විහාරෙහි අංගනේහි ඈගොස් නැවතුණි. ඉතින් අමතාත් එතනට යන්නට කලින් නෑ ගිහින්. එයා පහුවෙලා ගියේ. දක්නට ලැබී ඇසුවා ඔබ කොහොමද ආවේ? මම අහසින් ආවේ. අහසින් යන්නේ රහතන් වහන්සේලා. ඔබ කොයි විදිහටද අහසින්නා. ඉතින් Tamanට ඇති වුණු ඒ தත්ත්වයේ කීවා. මෙහෙම මා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ප්‍රීතිමත් වූ අවස්ථාවේදී මම දන්නේම නැත මගේ ශරීරයේ එතදී මෙතනට ඇවිත් නැවතුනේ. අනේ බඳු ප්‍රීතියයි කියන්නේ උද්වේග ප්‍රීතිය. අනිත් ප්‍රීතිය තමයි පරණා ප්‍රීතිය. පරණ ප්‍රීතිය කියන්නේ ඒ පරණ කියන වචනේ තේරුම වැතිරෙන කියන එක. මුළු ශරීරෙහිම පැතිර පවත්නා ප්‍රීතියක්. එයින් කියන්නේ ප්‍රීතියේ තිබෙන බලවත්කම නිසාම හරියට මුළු ශරීරයෙම ඒ ඇති වෙනවා. ප්‍රීතිය කියන එක කායිකව උපදින්නේ නැති දෙයක් බව අප දන්නවා. ප්‍රීතිය මානසික ධර්මයක්. කායික කාය විඥානීයවත් උපදින්නේ නැහැ කියලා අපි කිව්වේ. ඒ ඒ කියන්නේ කාය ద్వාරයේ කාය ద్వාරයේ කියන්නේ කාය කාය ප්‍රසාදයේ ඇතුළු කොට උපදනා විඥානෙහි උපදින ධර්මයක් නෙවෙයි. ඒ මානසික ධර්මයක්මයි. ඒ ප්‍රීතිය තරණ කියන්නේ ශරීරයෙම පැතිරෙනවා කියන්නේ ඒ ප්‍රීතිය ඇති වුණාම ප්‍රීතිය නිසාද උපදනා රූප තිබෙනවා. මේ පිළිතුන් දන්නවනේ. චිත්තජ රූපේ කියලා කොටසක් තිබෙනවා. ඒ තරණ ප්‍රීතිය ඇති වෙලා ඇති වුණාම ඒ තරණ ප්‍රීතිය නිසා ඒ තරණ ප්‍රීතියෙන් යුක්ත වූ ඒ චිත්තජ ධර්මයන්ගෙන් උපදවන රූප කලාප මුළු ශරීරෙහිම පැතිරලාම හරියට ප්‍රීතිය මුළු ශරීරයේ ශරීරයටම ගැන්ුණා වගේ තත්වයක් ඇති. මුළු ශරීරෙහිම පැතිර පවත්නා ප්‍රීතිය කියන්නේ ඒක. ඒකටයි පරම ප්‍රීතිය. ඔය ධ්‍යාන අවස්ථාවවලදී මේ ප්‍රීතිය ඇතිද? ධ්‍යානවලට සමවැද සිටීමේදී ප්‍රීතියෙන් යුක්ත ඒ පරණය කියන පරණ ප්‍රීතිය ඇති. පරණ අපිට. එහෙම ප්‍රීතිය පිළිබඳ පහක්. අවස්ථා දක්වා තිබෙනවා. උද්දක ප්‍රීතිය, කනික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය, කර්ම ප්‍රීතිය. ඒ ප්‍රීති පසම එකතු කොට තමයි පස්වන ප්‍රීතියට පත් වුණා කියලා සමහරෙක් පිළිබඳව කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රීතිය පිළිබඳව දේශනා කළා අත්ති භික්කවේ පීති සම්බොජ්ජංගත්ථානියා ධම්මා අත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිත්‍ය මහණෙනි ප්‍රීති සම්බෝධ්‍යංගය ඇතිවීමට හේතු වන කරුණු ඇත්තේය එහි යෝනිසෝ මනසිකාර්ය බහුලව දීමට කාරණේ නම් ප්‍රීතියම ප්‍රීතියම තමා නැවත නැවතත් ප්‍රීතිය ඇතිවීමට කරුණාවක්. ඒකවල වරක් ප්‍රීතිය හටගත්තම ඒ ප්‍රීතිය ඇති නොවන තත්වයන් ඉක්මවා ඒ ප්‍රීතිය නැවත නැවතත් ඇති වෙන ආකාරයෙන් තමාගේ භාවනා කර්මය කරගෙන යාමට ඉදිය යුතු යෝනිසියෝ මනසිකාරය ඒ විදර්ශකයා නැත්නම් යෝගාවචරයාට පිළිෙන්නට තවත් විදිහකින් කියනවා නම් භාවනාව Tamanට රසවත් දෙයක් බවට බව දැනෙන දැනෙන తත්වය ඇති කරගන්නට හැකිවනුයේ ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීම. එහෙම යෝනිසෝ මනසිකාරය නැත්නම් ඒ ප්‍රීතිය උපදින්නට අවශ්‍ය එක හේතුවක් නැතිව යනවා. ඒක හේතුවක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒක අවශ්‍යම හේතුවක් නැත්නම් නැතුවම බැරි හේතුවක්. ඒකට යෝනිසෝ මනසිකාරය උපදවාගෙන තමා කරන මේ භාවනාවෙහි නැවත නැවත සිත පැවැත්වීමට හැකි తත්වය ඇති කර ගැනීමෙන් තමා ප්‍රීති සම්බෝධ්‍යංගය ඇතිවන්නේ ඇති වුණු ප්‍රීති සම්බෝධ්‍යංගය වැඩේ. තව දක්වා තිබෙනවා ප්‍රීති සම්බෝධ්‍යංගය ඇතිවීමට කරුණු. ඒ ප්‍රීති සම්බෝධ්‍යංගය ඉදීමට කරුණු වශයෙන් දක්වා තිබෙන්නේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති සාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන ඒ අනුස්සතිනුත් ලෝක පුද්ගල පරිවර්ජනතා සිනිද්ධ පුද්ගල සේවනතා පසාදරීය සුත්තන්ත පච්චවික්කනතා තද විමුක්තතා ඔය විදිහට දක්වා තිබෙන කරුණු කීපයක් එනවා. ද බුද්ධා විස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීම යනුවෙන් අදහස් කරන්නේ උන්වහන්සේ තුල පැවති ඒ බුදු ගුණ පිළිබඳව සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් හෙදී උත්තමයාණන් වහන්සේ නමක කියන බව තමා කරුණ සහිතව මෙනෙහි කරන්නට හැකි කෙනෙකු වෙතොන් එය මෙනෙහි කිරීමේදී තමාට ප්‍රීතිය ඇති වෙනවා. දැන් භාවනා කරමින් සිටින කෙනෙකුට භාවනාව පිළිබඳ ඇල්ම දුරු වී ඒ කියන්නේ භාවනා රතිය කියන භාවනාවේ යෙදීමට තිබෙන වමනාව නැතිව ගොස් සිතේ ඒ පිළිබඳව නැලිවන ඒ භාවනාවෙහි තවදුරටත් යෙදෙන්නට නොකමැතිවන අවස්ථාවකට ඒ භාවනා කරන තැනත්තා යෝගාවචරයා එළඹුණොත් අනේ අවස්ථාවේ තැනත්තාට බුද්ධානුස්සතිය වැඩිවීමට සුදුසු අවස්ථාවක්. අපේ මගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බඳු ගුණයන්ගෙන් යුක්ත උතුමෙකි. උන්වහන්සේ ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දියුණුව අපේක්ෂාවෙන් ශ්‍රාවකයන්ට හිතසුව සැලසීම සඳහාමය ධර්ම දේශනාවකට වදාළා. උන්වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමට උත්සාහ කරනම විසින් ඒ ඒ කාර්යෙහිදී මේ විදිහේ අනධිරතිය උපදවා ගැනීම නුසුදුසුය කියන බව Tamanට මෑ ඇති වෙනවා බුදු ගුණ මෙනෙහි කරන විට. එතකොට ප්‍රීතිය ඉදදී ඒ ප්‍රීතිය උපකාර වෙනවා නැවතත් තමාගේ භාවනාව භාවනාව පිළිබඳ ඒ අරතිය දුරුකොට එහි භාවනා රතිය උපදවාගෙන භාවනාව කරගෙන යනවා. අනේ විදිහටයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පිළිබඳව මෙනෙහි කිරීම. සීලානුස්සති කියන්නේ සීලය පිළිබඳව තමා රක්නා සීලය. දැන් කෙනෙකුගේ සිතෙහි ප්‍රීතිය නැති අවස්ථාවකදී තමා සීලවත් කෙනෙකු නම් ඒ සමාජයේ සීලය ආවර්ජනාකොට මෙනෙහි කොට තමාට පුළුවන් සිත ප්‍රීතියට පමුණවා ගන්න. පසලසක දවසේ අහසේ එනෙන චන්ද්‍රයා පරිපූර්ණව තිබුණා. ඒ චන්ද්‍රයාගේ නම් ලපක් තිබෙනවා. එහෙම නොවේය මාගේ සීලය කොතැනකවත් අඩුවක් නැහැ. පිරිසිදු සීලයක් මම රකින්නවා කියා Tamanට පුළුවන් නම් එහෙම ප්‍රීතිවන්ත. අන්න ඒක සීලානුස්සතිය නිසා ඇතිවන ප්‍රීතියක්. අනේ විදිහට සීලය පිළිබඳව මෙනෙහි කිරීම. සීලානුස්සතිය. ඒ ඡාගානුස්සතිය. ඡාග ගුණය කියන්නේ Tamanගේ පරිත්‍යාග ගුණය. තමා දන් දීමේ නියමි බව, දන් දීමේ කැමැත්ත ඇති කෙනෙකු බව, මසුරු මල දුරු කර කෙනෙක් බව. ඉද බික්කවේ ආර්ය ශ්‍රාවකෝ චාගෝ හෝති විගතමල මච්චේරේන චේතසා ගාරං අධ්‍යාව මුත්ත චාගෝ කයත පානි වක්තග්ග රතු දාන සංවිභාග රතු ඔය විදිහට එන්නේ යාච යෝගෝ වක්තග්ග රතු දාන සංවිභාග රතු කිය එන්නන පරිදි තමා දීනෙහි ඇලුණු කෙනෙක් ඒ පත්‍යාග චාගෝ දේවතානුස්සතිය කියන්නේ දෙවියන් පිළිබඳව සිහි කිරීම දෙවියන් සාක්ෂිස්ථානික සබාව. දෙවිවරු ඒ දේවත්වයට පැමිණෙන්නේ නිකම්ම නොවේ. ඔවුන් ඒ ඒ තැනට පැමිණෙන්නේ සීලාදී ගුණ ධර්මයන් නිසා. ඒතරොන්ට ශ්‍රද්ධා, සීල, ශ්‍රත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් ඇති කරගෙන ඒවා උපයෝගී කරගත් කුසල ධර්මයන්හි යෙදීම හේතු කොටගෙන ඔහු දේවත්වයට පැමිණි. අනේ දෙවියන් දේවත්වයට පැමිණුනේ යම් ගුණ ධර්ම හේතු කොටගෙන නම් ඒබඳු ගුණ ධර්ම මා කෙරෙහිද මා තුළද පවතිනවා කියලා දෙවියන් සාක්ෂි ස්ථානින් තබාගෙන තමා තුළ තිබෙන ඒ සීලාදී ගුණයන් මෙනෙහි කළ හැකි නම් ඒ තමයි දේවතා මුස්තියෙන් අපේක්ෂා කරන්නේ. එතකොට ඒ ප්‍රීතියෙන් තොර සිත ප්‍රීතිමත් බවට පමුණවා ගත හැකියි. උපසමාංශති කියන්නේ නිවනෙහි තිබෙන සාන්ත බව සංසිඳන බව පිළිබඳව මෙනෙහි කිරීම නිවන ශාන්තස්සක නිවෙනෙහි ඇති කාන්ත බව සංසිඳුරු බව තේරුම් ගන්නට හැකිවනුයේ මේ ඡන්ද පංචකෙහි තිබෙන අසාන්ත බව නොසම්සිඳුරු බව සලකන තරමට යම්තාක් නොසම්සිඳුනුකම් ඇත්තේ නම් ඒ ඔක්කොම තිරෙන්නේ කොහිද මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය හැම අසංගරකමක් හැම නොසන්සුන්දුකම හැම කලබලයක් හැලහැප්පිලි සියල්ලක් පවතින්නේ කොහිද පංචස්කන්ධ නිවන ඒ පංචස්කන්ධයෙන් විනිර්මුක්ත වූ ස්වභාවය ඉනිසානි පංචස්කන්ධයට ඇතුළත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ කිසිවක් නිවනෙහි නැහැ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා ඇතිතන තමයි දුක තිබෙන්නේ. අනිත්‍ය තිබෙන්නේ. අනාත්මය තිබෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොනුවේ මේ පංචස්කන්ධ. දුක් ගොඩක් හැටියට නැත්නම් දුක්ඛ ස්කන්ධයේ හැටියට දුක්ඛාරිය සත්‍යයේ හැටියට වදාරා තිබෙන්නේද මේ පංච උපාදාන ස්කන්ධය. එනිසා මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොර මේ පංච උපාදාන ස්කන්ධයට ඇතුළත් නොවන ඉන් බහැර ඉන් පිටත්තර ශාන්ත සීතල ස්වභාවය තමයි නිවනේ කියන්නේ. අනේ නිවනේ ඇති සංසිඳුණු බව තමයි උපසම කියන එකෙන් අදහස්. උපසම කියන එක නිවනට පාවිච්චි කරන වචනයක්. උපසම. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා විරුද්ධಂತಿ තේසං උපසමෝ සුඛෝ කිය තේසං උපසමෝ සුඛෝ සංස්කාරයෝ නම් අනිත්‍යයි අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තාහුය එබැවින් උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපද නිරුද්ධ වේ. තේකං වුණගේ. උපසමෝ ජපසමනය සංසිඳීම සුඛෝ සැපය. එතකොට සංස්කාරයන්ගේ උපසමය සංස්කාරයන්ගේ උපසමය තමයි බුදුරජාණන් වහන්සේ නිවන හැටියට දක්වා වදාළා. ඒ නිවන පිළිබඳව පටිච්ච සමුප්පාදයේද දේශනා කරනවා. අවිජ්ජායත් වේවා ශේෂ විරාග නිරෝධෝ අවිජ්ජායත් වේවා ශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ නාම රූප නිරෝධා කලායතන නිරෝධෝ කලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධ. වේදනා නිරෝධා සංහා නිරෝධ. සංහා නිරෝධා උපාදාන නිරෝධ. උපාදාන නිරෝධා භව නිරෝධ. භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡම්. ඒවමේ තත්ත කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ওই විදිහට දේශනා කොට වදාලේ ඒ නිර්වාණ ධර්මය. නිර්වාණ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයෙන් පටන්ගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නිරෝධය දක්වා දේශනා කළා ඒ නිර්වාණ ධර්මයේ ස්වභාවය. ඒක නිවන නම් මේ ස්කන්ධයන්ගෙන් විනිර්මුක්ත හේතුන් ප්‍රත්‍යයන්ගෙන් සකස් නොකරන ලබ සාන්ත සුන්දර ස්වභාවය. අන්න එහි ඇති උපසම කියන මේ සංසිඳුණු බව. මෙනෙහි කිරීම ප්‍රීතිය ඇතිවීමට කරුණා. ප්‍රීතිය ඇතිවීමට කරුණා. උපසමාස. මේ ගොරෝසු පුද්ගලයන්ගේ ආශ්‍රය අත්තර සිනිඳු පුද්ගලයන්ගේ ආශ්‍රය ගැනද සඳහන් වෙනවා. තව කාරණයක් හැටියට දක්වන්නේ පසාදනීය සුත්තන්ත පච්ච වෙක්කනතා පසාදනීය සුත්තන්ත කියන්නේ Tamange සිතෙහි ප්‍රසාදය පැහැදීම ඇතිවීමට කරුණු වන සූත්‍රාන්ත දේශනා ප්‍රත්‍යවේක්ෂා කිරීම මෙනෙහි කිරීම එයද ප්‍රීතිය ඇතිවීමට කාරණයි එහෙම පසාදනීය සුත්තම් පසාදනීය සූත්‍රය කියලාම සූත්‍රයක් කියනවා. ඒ අපගේ සිත්හි ප්‍රීතිය ඇතිවීමට පැහැදීම ඇතිවීමට කා කෙරෙහි පැහැදීමද බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි පැහැදීම. තවත් විදිහකින් කියනවා නම් ශාසනය කෙරෙහි පැහැදීම. හේතු වෙන සූත්‍රාන්තයක් කියදී. දැන් අග්ගප්පසාද සූත්‍රය කියලා සූත්‍රය කියලා එකක් එනවා. අග්ගප්පසාද සූත්‍රය. යාවතා භික්කවේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා සංඤිනෝවා නේව සංඤීනා සංඤිනෝවා තථාගතෝ තේ සංගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ යේ භික්කවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේකෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති ඒ විදිහට එන යග්ගප්‍රසාද සූත්‍ර. මහණෙනි යම් තාක් සත්වයෝ වෙද්ද අපාද විපාද චතුස්පාද බහුපාද. ඒ කියන්නේ පා නැති, දෙපා ඇති, සතර පා ඇති, බොහෝ පා ඇති. සත්‍යයන් අතරෙහිද රූපිනෝවා අරූපිනෝවා රූපේ ඇත්තා වූද රූපේ නැත්තා වූද සත්‍යයන් අතරෙහිද සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤී නාසංඤිනෝවා සංඥාව ඇත්තා වූද සංඥාව නැත්තා වූද ඒ සංඥාවක් ඇත්තේය කියා හෝ නැත්තේය කියා හෝ කිය නොහැකි තරමේ සූක්ෂම සංඥාවක් ඇති. දේව සංඥා, නා සංඥා, යතන කියන එහි වූ සත්‍යෝ වෙද්ද. මේ හැම දෙනා අතුරෙන් තථාගතෝ තේසං අග්ගමක්ඛාය. ඒ තථාගත වූ බුදුරජාණන් වහන්සේ ඔවුන් අතර ශ්‍රේෂ්ඨය, අග්‍රය යේ භික්කවේ බුද්ධේ පසන්නා මහණෙනි මේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමෙකු පැහැදුනේ වේද අග්ගේතේ පසන්නා ඔහුගේ පැහැදීම අග්‍ර වූ කෙනෙකු නැත්නම් අග්‍ර වූ ධර්මයේ අග්‍ර වූ උතුමෙකු කෙරෙහිය ඒ හේතු කොටගෙන මොකක්ද වන්නේ ඒ බව උන්වහන්සේ දක්වනවා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නිසා අග්‍ර වූ විපාකයක්ද ඇතිවේ. අග්‍ර විපාකයක්. ඒ කිව්වේ තමා ඒ පැහැදීම නිසා සිදු කරගන්නේ මහත් වූ අග්‍ර වූ කුසලයක්. ඒ කුසලයාගේ විපාක වශයෙන් ලැබෙන්නේද අග්‍ර විපාකය. ඊළඟට උන්වහන්සේ ධර්මයේ ගැන එලෙසම වදාරා තිබෙනවා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා කියා මේ වචන දෙකම අරගෙන දැන් අපි කියමු එක තැනක මහන්සි වදාරා පිළිනවා යාවතා භික්කවේ ධම්මා සංකතා අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ සංකප්ප ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වේ. මේ ධර්මයේ පහදින තැනට අග්‍ර වූ විපාකයක් ලැබෙන බව. ඒ සංකත අසංකත දෙකම දක්වා උන්වහන්සේ වදාරා තිබෙන්නේ යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝතේ සංග්ගමක්ඛාය යදිදම් මදනින් මදනෝ පිපාස දිනයෝ ආලය සම්ඝාතු වට්ටුපච්ඡේදෝ තන්නක්ඛයෝ විරාගෝ විරෝධෝ නිබ්බාන යේ භික්කවේ විරාගේ ධම්මේ පතන්නා අග්ගේතේ පතන්නා අග්ගේකෝපන පතන්නා නං අභූ විපාකෝකෝ ඒ එතන පෙන්වන්නේ නිර්වාණ ධර්මය පිළිබඳ. සංකත අසංකත ධර්මයන් අතර ඒ අසංකත වූ නිර්වාණ ධර්මය ශ්‍රේෂ්ඨයි අග්‍රයි. ඒ අග්‍ර වූ නිර්වාණ ධර්මයේ යමි පැහැදුනේ නේද? ඒ තනත්තා ඒ පැහැදීම හේතු කොටගෙන අග්‍ර විපාකයක් ලබන්නේ කී කියන එක දක්වනවා. ඊළඟටයි මහන්සේ වදාරන්නේ සංඝයා පිළිබඳ. යාවතා භික්කවේ සංඝාවා ධනාවා තථාගත ශාවක සංඝෝති සං අග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යුගාන් අත්ථ පුරිස පුද්ගලා ඒස භගවතු ශ්‍රාවක සංඝෝ ආහුලියෝ පාවුලියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කත්තං ලෝකසිත යේ වික්කවේ සංඝේ පතන්නා අග්ගේතේ පතන්නා අග්ගේ කෝපන පතන්නාන අග්ගෝ විපාකෝ හොත් තේ කියන ලද අග්ගප්‍රසාද සූත්‍රයන්දී දැක්වෙන ඒ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කර තිබෙන කරුණු කරු ඒ නුවණින් මෙනෙහි කරන සිහි කරන තැනැත්තා හත ප්‍රසාදය පැහැදීම ප්‍රීතිය උපදිනවාද නැත් උපදින ඒ ඇතිවන්නා වූ ප්‍රීතිය තමයි ඒවා පිළිබඳව ඒ ගුණයන් පිළිබඳව සලකන්නට හැකි බව තමාගේ යම් තරමකට දියුණු නම් ඒ තරමට ඒ ප්‍රීතිය ඇති වෙනවා. ඒ තරමට ඇති වෙනවා. ඒ නිසා තමයි බුද්ධෝති චිත්තයන් පස්ස කායේ භවති යාපි වරමේව හිසාපීති කසිනේනති ජම්බු දීපස්ස එයා දක්වලා තිබෙනවා බුද්ධෝති චිත්තයන් පස්ස බුද්ධ කියන මේ වචනය කියන අවස්ථාවේදී කායේ භවති ආපීති. ඒ කියන තැනත්තාට තුල යම් ප්‍රීතියක් ඇති වේද? වරමේව හිසාපීති. ඒ ඇතිවන්නා වූ ප්‍රීතිය උතුම් ප්‍රීතියක්මය. කසිනේ නැති ජම්බුදීපස්ස කියන්නේ මුළු දඹදිවම Tamanට ලැබුණාට වඩා ලැබෙනවාට වඩා එහෙම නැත්නම් මුළු දඹදිවටම රජ කෙනෙකු වෙනවාට වඩා ඒ රජ වීමෙන් ලැබෙන ප්‍රීතියට වඩා ප්‍රීතියක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරන විට ඇති වෙනවායි. ඒ වගේම ධර්ම සංග කියන විර ඉතිරි රත්න දෙක පිළිබඳවත් දක්වා. අනේ එහෙම ඒ තමා තුළ ඒ භාවනා කර්මය සිදු කරගෙන යාමට අවශ්‍ය වෙන ඒ භාවනා රතිය ඇති කර ගැනීම අපහසු නම් අමාරු නම් ඒ බඳු අවස්ථාවලදී ඒ පසාදනීය සුත්තන්ත පච්චවික්කනතා කියන සිතේ පැහැදීම උපදවා ගන්න ප්‍රසාදය ඇති කරන චිත්ත ප්‍රීතියට හේතු වන ඒ සූත්‍රාන්තයන් මෙනෙහි කිරීම උගන්වනවා. මම හිතන්නේ අද අප ඊට වඩා කතා වීම නෑ මම දැන් ප්‍රීතිය පිළිබඳවත් ඒ විස්තරය ප්‍රමාණවත් කරනවා. ඊළඟට අපි අනිත් දවසේ ඊළඟට කියන්නට තිබෙන ඇති පස්වක් කියන්නේ පස්වද්දි සම්බෝධියන්ගේ පිළිබඳව කතා කරමු. Thank you.